අපේ මහරඹාවේ පාලිත ස්වාමීන් වහන්සේත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඇහෙනවද හාමුදුරනේ? එහෙමයි අපේ හාමුදුරනේ. මට ප්‍රශ්නයක් තියෙනවා. මම ඇත්තට මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ හතමාරට. එහෙමයි. නමුත් මට මේ සාකච්ඡාව අහගෙන යනකොට මට තේරුණා හාමුදුරනේ මේ මේ ප්‍රශ්නයක් ඇත්තේ වුණා. දැන් අපි පාරමිතා සම්බන්ධ වෙන වහන්සේගේ දේශන ඇතුළත් උනේ. එහෙමයි. මේ පාරමිතා අපි දන්න බුදු කෙනෙක් වෙන්න පාරමිතා 10ම සම්පූර්ණ කරන්න පෙයි. ඒතර මේ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්න, අරහත් භාවයට පත් වෙන්නත් යම් පාරමිතා ප්‍රමාණයක් සම්පූර්ණ කරන්න ඕනේද? නැත්නම් ඒ පාරමිතා අදාළ වෙන්නේ නැද්ද ඒකට හඳුන්නේ? ඇත්තටම ඒ ඉතාම වටින ප්‍රශ්නයක් අපි හඳ මතු කළේ අපි ඔය සම්බන්ධව මේ සාකච්ඡාව ආරම්භ කරා. දැන් මේ පාරමිතා දේශනා පෙළේ අපි අද 15 වෙනි සාකච්ඡා වාරය මේක ආරම්භයේදීම අපි ඔය සම්බන්ධව දීර්ඝ වශයෙන් කතා කළා පාරමිතා අවශ්‍ය වෙන්නේ ඇයිද සහ පාරමිතා වල පසුබිම ගැන. දැන් ඇත්තටම සම්මා සම්බුදු කෙනෙකුට දාන සීල නෛෂ්කාම්‍ය ප්‍රඥා වීර ශාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියන දස පාරමිතා පාරමී උපපාරමී පරමත්ත පාරමී කියන ක්‍රම තුනටම ඒ කියන්නේ 30 ආකාරයකින් සම්පූර්ණ කළ යුතු වෙනවා. පසේ බුද්ධත්වයට ප්‍රාර්ථනා කරනවා නම් ආකාර දෙකකින් පාරමී උපපාරමී ශ්‍රාවකෙක් හැටියට නිවන් දකිනවා නම් පාරමී කියන தත්ත්වය. ඒතර පාරමී කියන தත්ත්වයේදී අර 10ම ඇතුළත් වෙනවා. හැබැයි අංග ප්‍රත්‍යංග පරදුවට තබලා ජීවිතේ පරදුවට තබලා ඒ පාරමිතා පුරනවා කියන தත්ත්වයක් අවශ්‍ය වෙන්නේ නැහැ ශ්‍රාවකේකට. ඉන් මෙපිට බාහිර ධන ධාන්‍ය ආදී බාහිර දේවල් Tamanට අහිමි වුණා උනත් ඒවා පරිත්‍යාග කරන්නට අවශ්‍ය තැන පරිත්‍යාග කරන්න ඕන යම් යම් ಗುಣධම් වඩන්න ගියාම වීරය වඩන්න ගියාම අදිෂ්ඨානය දිනු කරන්න ගියාම නෛෂ්කාම්‍ය පුහුණු කරන්න ගියාම ඒවා Tamanට අහිමි වුණත් ඒ අහිමි දරාගෙන ඒ ගුණය පුහුණු කරන්න පුළුවන් ගතිය තමයි මූලික පාරමිතා ලක්ෂණය. එතකොට දැන් මේවා ශ්‍රාවකයෙකුටත් අවශ්‍යද බුදු කෙනෙකුට පමණක්ද කියන මේ කාරණය වර්තමානයේ හුඟා ස්වාමීන් වහන්සේලා මතු කරන ප්‍රශ්නයක්. ඇතම් හාමුදුරුවන්ගේ අදහස තියෙන බුදුවරුන්ට පමණයි මේක අවශ්‍ය ශ්‍රාවකයන්ට අවශ්‍ය නැහැ. ශ්‍රාවකයෝ මේ ජීවිතයේ උත්සාහ කළොත් නිවන් දකින්න පුළුවන් කියන. ඒක ඊටාම සාවද්‍ය ප්‍රකාශනයක්. මේ ජීවිතයේ උත්සාහ කළොත් නිවන් දකින්න පුළුවන් කියන එක අර්ධ සත්‍යයක්. මේ ජීවිතයේ උත්සාහ කළොත් නිවන් දකින්න පුළුවන් වෙන්නේ අදාළ සාධක සාංශාරික වශයෙන් පුහුණු කරලා තිබුණොත් පමණයි. ඒකට හොඳම උදාහරණයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතිපට්ඨාන සූත්‍රයේ අවසානයේට මහණෙනි මේ සතර සතිපට්ඨානය යම්කිසි කෙනෙක් එක දින 7ක් يعني සතියක් හරියට අකණ්ඩව පුහුණු කළොත් ඒතනත්තාට අරහත් ඵලය හෝ අනාගාමී ඵලය ලැබෙනවා. දැන් මේ දේශනා කරන්නේ සම්මා සම්බුදුරේ. බුද්ධ වචනේ මොනම ආකාරයකින්වත් බොරු වෙන්නේ නැහැ. අන්‍ය ආකාරයකටපත් වෙන්නේ නැහැ. ඒක පරම සත්‍ය. එතකොට එහෙමනම් මේ ගිහි පැවිදි අපි හැම දිනාටම මේ වෙන වෙන වැඩ කර කර ඉන්නේ නැතුව එක දින හතක් වෙන් කරගෙන අපි සියලු දෙනාටම සතර සතිපට්ඨානේ වඩන්න බැරිද? කල යුත්තේ ඒකනේ අරහත්ත්වයට හෝ අනාගාමී ඵලයටපත් වෙන්න. ඇයි වඩන්න බැරි? එහෙම වඩන්න උත්සාහ කළොත් අපිට දැනෙනවා දින හතක් එක දිගට සිහිය පවත්වනවා තබා පැය හතක්වත් පැය හතක් එක දිගට සිහිය පවත්වනවා තබා විනාඩි හතක්වත් හරියට අඛණ්ඩව එක් අරමුණක සිහිය පවත්වන එක පහසු නැහැ. එහෙනම් ඇයි ඒ පහසු නැත්තේ? ඒකට අවශ්‍ය පුහුණුව නැති නිසා. එහෙනම් බුද්ධ බුද්ධ දේශනාව කිසිදු වෙනසක් නැහැ. හරියට සතියක් ඒ සතර සතිපට්ඨානේ වැඩුවොත් අරහත් ඵලය හෝ අනාගාමී ඵලය ස්ථිරයි. නමුත් ඒක වැඩුවොත් වඩන්න පුළුවන්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ සාංශාරික පුහුණුව ඇති නැති ප්‍රමාණයත් එක්කලයි. එතකොට උදාහරණයක් අපි තව ගත්තොත් අපි හිතමු යම්කිසි කෙනෙක් වෛද්‍ය විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර ටිකට හරියට පිළිතුරු සැපයුවොත් ඒ තැනත්තා වෛද්‍ය විභාගයේ සමත් ඒක න්‍යායාත්මකව නිවැරදි. හැබැයි යම්කිසි කෙනෙකුට ඒ වෛද්‍ය විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර ටික අතට දුන්නට පස්සේ ඒකට නිවැරදිව පිළිතුරු සපයන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ ඒ තැනත්තා ඊට කලින් වෛද්‍ය විෂය ඉගෙනගෙන තියනවද ඒකට අදාළ පුහුණු වීම් කරලා තියනවද නැද්ද කියන කාරණේ මත තමයි ඔහුට ඒකට පිළිතුරු නිවැරදිව ලියන්න පුළුවන්ද බැරිද කියලා තීරණය. එතකොට කඩයිමක් හිටියට අරක හරි අර ප්‍රකාශනය. නමුත් ඒ කඩයිමෙන් එතර වෙන්න පුළුවන් වෙන්නේ මේ මූලික පුහුණුව තියෙන කෙනෙකුට පමණයි. දැන් අපිට තව පෙනෙන අවස්ථාවක් තමයි චුල්ලපන්තක හාමුදුරුවෝ අරහත්ත්වයටපත් උනේ අර සුදුරිදි කඩ අතුල්ලමින් ඒ කමටහන කොටගෙන. එතකොට උන්වහන්සේ හතර පද ගාතාවක්වත් කටපාඩම් කරගන්න බැරුව හිටපු කෙනා අරහත්ත්වයටපත් වෙනකොටම මනෝමය ඉර්ධි ඥාන අතරින් අග්‍ර වුණා. ඒ කවදද උන්වහන්සේ වපුහුණු කරේ? ඒ තමයි සාංශාරික පුහුණුව. ඉතින් අන්න ඒ වගේ විශේෂ හැකියාවන් මතු වුණත් නැතත් කෙලස් ප්‍රහාණය කිරීම කියන මේ එකම කාර්යය දැන් අපි මේ අද කතා කරපු නෛෂ්කාම්ම්‍ය කියන කාරණේ වුණත් මේක එක දවසකින් දෙකකින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. භවයෙන් භවය අපේ මනෝභාවයන් මෙතනට පුරුදු කරන්න ඕන. මොකද අපේ මනස මේ අනන්ත සසරෙහි පංචස්කන්ධයක් ගොඩනගමින් පවතින්නේ මේ කාමය කියන ප්‍රධාන ක්ලේශය. ඒ නිසා මේ සංසාර පැවැත්මට චතුරාර්ය සත්‍ය, සමුදය සත්‍ය හැටියට බුදුහාමුදුරු තෘෂ්ණාව දේශනා කරන්නේ. ඒක තමයි මූල සාධක. ඒතකොට මේ මූල සාධක කියන්නේ මුළු භව පැවැත්මම සියලු දුක්ඛ ස්කන්ධය නිර්මාණය කරන ප්‍රධාන සාධක. ඒතකොට මේ ප්‍රධාන සාධකය අපිට එක දවසකින් වෙනස් කරන්න, එක භවයකින් වෙනස් කරනවා කියන එක ඒක කළ හැකි දෙයක් නෙමෙයි. ඒ සඳහා දීර්ඝ කාලයක් අපේ මනස පුහුණු කරන්න ඕන. අන්නේ දිගු කලක් මනස පුහුණු කිරීම තමයි පාරමිතා කියන්නේ. ඒක පුහුණු කරලා අවශ්‍ය ප්‍රමිතියට මනෝභාවය අවදි කරලා ගැනීම තමයි බෝධිපාක්ෂික ධර්ම හැටියට අවසාන භවයේ අපි මතු කරන්නේ. ඒ දෙකම අවශ්‍යයි. ඒ නිසා බෝධිපාක්ෂික ධර්මත් අවශ්‍යයි, පාරමිතාවත් අවශ්‍යයි. දැන් මහදන සිටු පුත්‍රයාට උත්සාහ කළොත් නිවන් දකින්න පුළුවන්කම තිබුණා කියන්නේ අන්න පුහුණුව වැඩිලා. හැබැයි අවසාන භවයේ බෝධිපාක්ෂික ධර්ම වැඩුවේ නැහැ. ඒ නිසා ප්‍රතිඵලය නැහැ. ඊළඟට මහබෝසතාණන් වහන්සේ සුමේද තාපසයා හැටියට ඉන්නකොට උත්සාහ කළා නම් නිවන් දකින්න පුළුවන් කියන්නේ කෙලස් ප්‍රහාණය කරන්න අවශ්‍ය ප්‍රමාණයට මේ ගුණාංග සසරේ පුහුණු කරන. හැබැයි උන්වහන්සේගේ පැතුම අන්තනක නිසා උන්වහන්සේ ඒ භවය තුල කෙලස් නසන්නට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අන්න ඒ වගේ පාරමිතාව කියන එක බුද්ධත්වය සඳහා යන මහබෝසත්වරයෙකුට පමණක් නෙමේ අනිත් සියලු දෙනාටම අත්‍යවශ්‍යයි පාරමිතාව කියලා කියන්නේ 아무තු වැඩක් නෙමේ මේ අවශ්‍ය ಗುಣධර්ම අවශ්‍ය ප්‍රමිතියට මනසේ අවදි අවශ්‍ය ප්‍රමිතිය කියන්නේ මොකද්ද ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග 8 කියන්නේ චෛතසික ධර්ම 8ක් දැනටත් අපේ මනසේ ගුණාංග යම් යම් ප්‍රමාණයකට අවදි වෙනවා. එහෙම අවදි වුණයි කියලා කෙලස් ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒ 8ම එකසිතක එකවර පහළ වෙන්නට. ඒකට දිගු කලක් පුහුණු කරලා තියෙනවා. දැන් කම්බියක් උඩ ඇවිදින මිනිස්සයා දැක්කන් පස්සේ ඕන කෙනෙකුට කම්බිය උඩ ඇවිදින්න පුළුවන් කියන එක තර්කයක්. ඒක න්‍යායක්. ඒක වැරදි නෑ. හැබැයි ඕන කෙනෙකුට ඇවිදින්න පුළුවන් වුණාට ඒ ඇවිදීම සඳහා කොතෙක් කල් පුහුණු වෙන්න ඒ පුහුණුවේ ප්‍රතිඵලයක් හැටියට තමයි අර සමබරතාවය තියාගෙන කම්බිය උඩ ඇවිදින්නේ. ඒතර අපටත් ඒක කරන්න පුළුවන්. හැබැයි පුළුවන් වෙන්නේ දිගු කලක් පුහුණු වෙන්නට. අන්නේ පුහුණුව තමයි පාරමිතාව. ඒ මට්ටමට පුහුණු කළොත් තමයි අර සමබරතාවය තියාගෙන කම්බි උඩ ඇවිදින්න පුළුවන් අන්න ඒ වගේ ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග 8 එකසිතක එක මොහොතේ අවදි වුණොත් විතරයි ක්ලේශ මූලයන් අහෝසි කරන්නට සමත් ඒ ක්ලේශ මූලයන් අහෝසි කරන්න සමත් මට්ටමට ඒ ගුණය අවදි කරන්න දීර්ඝ කාලයක් සසරේ පුහුණු කරලා තියෙනවා. ඒකටයි පාරමිතාව.